අපි සෑම දිනෙකටම සැකයක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා, විමතියක් තියෙනවා. ඒ සැකය, විමතිය, අවිශ්වාසය නැති කරගන්නට තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ තාමත්ම නිවැරදි මාර්ගයක් වූ කාංකා විතරණ විසුද්ධි. එයින් එක දේශනාවක් පසුගිය සතියේ සිද්ධ කළා. එතනදී අපි නැවැත්තුවේ චිවහ ප්‍රසාද රූපය පිළිබඳව දැන් ආරම්භ කරනවා කාය ප්‍රසාද රූපෙන්. කාය කිව්වේ ශරීරෙට. ප්‍රසාද කිව්වේ පෙර භවයේ හොඳට හිටිය ආකාරයට. ඒ කියන්නේ සිත හැසිරිච්ච ආකාරයට. යහපත් ආකාරයට සිත හැසිරුණා නම් පෙර භවයේ ඒට අනුරූපව අපේ කාය ප්‍රසාද රූපේ සකස් වුණා. ශරීරය ඒ ශාරීරිය කාය ප්‍රසාද රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ හැඩය. සතර මහා ධාතු හේවා සුද්දාෂ්ටක කලාපය තමයි මේ ශාරීරියේ සියලුම කොටස් නිර්මාණය කළේ. සෑම කොටසක්ම මේ සතර මහා ධාතුන්ට දැනෙන්නේ වර්තමානයේ සීත උෂ්ණ දෙක. වෙන දෙයක් ගන්න බැහැ. ඇහෙන් දකින්නේ රූප, කනෙන් අහන්නේ ශබ්ද, නාසයෙන් දැනගන්නේ ගඳ සුවඳ, දිවෙන් දැනගන්නේ රසය, ශරීරයෙන් දැනගන්නේ පහස, සීත උෂ්ණ දෙක. සීත උෂ්ණ දෙක කියන්නේ සතර මහා ධාතු, ශරීරය කියන්නේ සතර මහා ධාතු. අපි මේ කතා කරන්නේ කෙනෙක්ගේ ශරීරයක් ගැන නෙමෙයි. කෙනෙකුත් නැහැ කෙනෙක්ගේ ශරීරයකුත් නැහැ. කෙනෙක් ගැන කියන්නේ සම්මුති වචනයක්. ශරීරයක් කියන්නේ සම්මුති වචනයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය දැනගන්න. පරමාර්ථය දැකගන්න. ධර්මය අවබෝධ කරගන්න නම් පරමාර්ථය දැකගන්න ඕනේ. ලෝකය දැනගන්න. ලෝකයේ තුල ශරීරයක් ගැන කතා කරන්න. සීත උෂ්ණ ගැන කතා කරන්න. පරමාර්ථය ගැන ශරීරය පරමාර්ථය දැක ගන්න නම් ශරීරයක් ගැන කතා කරන්න බෑ. එයි ශරීරය කියන්නේ සුද්දාස්තක කලාපේට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕච මේ ශරීරේ පුරා තියෙන. ඒ සුද්දාස්තක කලාපේට කියන්නේ රූප කියලා. මේක ප්‍රසාද රූපයක්. ඒ ප්‍රසාද රූපයක් කියන්නේ ප්‍රසාද රූප කියන්නේ පෙර භවයේ හැසිරිච්ච ආකාරයට සකස් වෙච්ච හින්දා. පෙර භවයේ හැසිරුණු ආකාරය කොහෙද? සිතේ. සිතේ පෙර භවයේ හැසිරුණා නම් යම් ආකාරයක් ඒ ආකාරයට තමයි මේ සතර මහා ධාතු හේවත් සුද්දාෂ්ටක කලාපේ හේවත් සම්මුති වචනයෙන් කතා කළොත් ශරීරේ සකස් වීම ඒකේ හැඩය ඒකේ පැවැත්ම ඒකේ විනාශය තීරණය කළේ කවුරු කියලාද හිතන්නේ? පුච්චලයක් නෙමෙයි. අපි මේ පරමාර්ථ දේශනා තුළ පුච්චලය ගැන කතා කරන්නේ නැහැ. කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. සත්වයක් ගැන කතා කරන්නේ නැහැ. ජීවයක් ගැන කතා කරන්නේ නැහැ. ලෝකය ගැන කතා කරනකොට එහෙම කතා කරන්නේ. ලෝකය දැනගන්න. පරමාර්ථය දැක ගන්න. ධර්මය අවබෝධ කරගන්න ඕන නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන නම් පරමාර්ථය දැක ගන්න. ඒතර පරමාර්ථය ගැන කතා කරනකොට ශරීරය කියන්නේ සුද්දාස්ඨක කලාපේට. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒකේ පටන් ගැනීම ඒකේ පැවැත්ම ඒකේ කාලය ඒකේ අවසානය තීරණය කරලා තියෙන්නේ පෙර සිත හැසිරිච්ච ආකාරයටයි. පෙර සිත හැසිරිච්ච ආකාරයට කියන්නේ චේතනා හැවත් කර්ම කියලා. චේතනා ගොඩ නැගෙන්නේ සිතේ. චේතනා කිව්වේ සිතුවිලි. සිතුවිලි නිකම්ම සිතුවිලි නෙමෙයි. බලවත් වෙච්ච සිතුවිලි. ඒ බලවත් වෙච්ච සිතුවිලි ටික වලට කියන්නේ නාම ධර්ම කියලා. අපි දිට්ඨි විසුද්ධියේදී හොඳට පිරිසිදු කරගෙන ආවේ දිට්ඨි විසුද්ධිය පිළිබඳව ධර්ම දේශනා 20 ගණනක් තියෙනවා. ජනවාරි මාසයේ ඉඳලා දේශනා කරගෙන ආපු ධර්ම දේශනා මාලාවෙන් ධර්ම දේශනා 20 ගණනක් තියෙනවා ditthi visuddhiය. ඒකෙන් අපි හොඳටම පැහැදිලි කරගත්තා නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. 201 එකක් කරුණු අපි විභාග කරා. 201 එකක් කරුණු පරීක්ෂා කළා. 201 එකක් කරුණු අපි විමසුවා එකින් එක බෙදලා වෙන් කළා හොඳට පරීක්ෂා කළා. අපට අහෝනේ කරුණු දෙකයි. සිතයි රූපයයි. සිත හා සිතුවිලි. ඒවට කිව්වා නාම කියලා. මේ ලෝකයේ අනිකුත් සියලුම දේවල් සතර මහා ධාතු ඒවත් රූපයි. ලෝකේ එච්චරයි තියෙන්නේ දෙකයි. නාමංච රූපංච. සබ්බසෝ නාම රූපස්මින්. මහණෙනි මම සියල්ල නාම රූප දෙක තුල පනවනවා. එහෙනම් අපි චතුරාර්ය සත්‍ය හොයන්නත් ඕනේ නාම රූප දෙක තුලින්. ඇයි ලෝකේ තියෙන ඉච්චරයි. එහෙනම් පෙර භවයේ අපේ සිත හැසිරුණ ආකාරයක් තියෙනවා. ඒ කර්ම උඩ. චේතනා හැවත් කර්ම. චේතනා හැවත් කර්ම වලට කියන්නේ නාම කියලා. ඒ නාම ධර්මයන්, ඒ සිතුවිලි මේ ශරීරයෙන් නැමැති රූප ධර්ම හේවත් සතර මහා ධාතුන්ගේ හැඩය නිර්මාණය කළා. ඒ නිසා තමයි කෙනෙක් ලස්සන, කෙනෙක් අවලක්ෂණ, කෙනෙක්ගේ අතක් නැහැ. කෙනෙක්ගේ අත් දෙකම නැහැ. කෙනෙක්ගේ කකුලක් නැහැ. කෙනෙක්ගේ කකුල් දෙකම නැහැ. කෙනෙක්ගේ අතපය හතරම නැහැ. කෙනෙක්ගේ කොන්ද පැත්තට ගිහිල්ලා ඇද වෙලා. කෙනෙක්ගේ බෙල්ල පැත්තට ගිහිල්ලා ඇද වෙලා. කෙනෙකුට ජීවිත කාලයම නැගිටින්න බෑ. තුනටිය පණ නැහැ. සසුම්නාව කඩලා කවුද වකිරුවේ? කෙනෙක් ලස්සනට එවලා තිනවා කෙනෙක් අවලක්ෂණ කරලා එවලා තිනවා. සතර මහා ධාතුන්ගේ පැවැත්ම, ඒ කියන්නේ ශරීරය, කියන්නේ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඒක මාස දෙකකට හදලා ඉවලා තියෙනවා. උපදිනකොටම විනාශ වෙන්න හදලා ඉවලා තියෙනවා. සතියෙන් විනාශය වෙන්න හදලා ඉවලා තියෙනවා. මාසෙන් විනාශ වෙන්න හදලා ඉවලා තියෙනවා. ඔයත් දැකලා තියෙනවා. නැති වෙනව නේද මාසෙන් සතියෙන්. හය මාසෙන් මේකේ විනාශය හදලා ඉවලා තියෙනවා. අවුරුද්දෙන් අවුරුදු 5 10 15 20 30 40 80 90ටත් හදලා ඉවලා තියෙනවා. පුච්චලයක් නෙමෙයි හදලා ඉවලා තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ හැඩයක්. සතර මහා ධාතුන්ගේ කාලයක්. සතර මහා ධාතුන්ගේ පැවැත්මක් හා සතර මහා ධාතුන්ගේ විනාශයක්. ඒතර මේ පටන් ගැනීම හා පැවැත්ම මේ හැඩය මේ කාලය මේ විනාශය කවුද තීරණය කළේ? පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය තීරණය කළේ. පෙර භවයේ සිත හැසිරුණාද හොඳ පැත්තට? අවුරුදු 80යි 90යි මේ සතර මහා ධාතුවේ වසුද්දාෂ්ටක කලාපයේ පැවැත්ම හොඳට පවතිනවා. එතකොට රෝගාබාධත් අඩුයි. හදිසි අතුරු අන්තරත් අඩුයි. අනතුරුත් අඩුයි. සමහර අයගේ අවුරුදු 20 දී කකුලක් කැඩෙනවා. හැබැයි ආ ඉපදිලා ඉන්නේ සිටු මැදුරක රජ මාලිගාවක මහ මන්දිරයක. ඒ සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගේ හැඩය ස්වභාවය. හැබැයි ඒක අවුරුදු 20 දී එකක් කඩනවා. එහෙම නැත්නම් දෙකම කඩලා එතන ඉඳලා ජීවිතේ තියෙනකම්ම ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය නිසා අය රෝද පුටු යනවා. දැකලා නැත්නම් ඒ ස්වභාවයටපත් කෙරුවේ කවුද? අර පෙර භවයේ හැසිරිච්ච සිතයි. ඒ සිතට කිව්වා. ඒ සිතේ හැසිරිච්ච ආකාරයට කිව්වා කර්ම කියලා. දැන් එන කර්ම කියන්නේ සිතුවිලි හැවත් නාම ධර්මයක්. ඒ නාම ධර්මයන් විසින් මේ රූප ධර්මයන් පාලනය කරනවද? ඔව්. අලුතෙන් නිර්මාණය කළේ ඒ සිතුවිලි හැවත් ඒ නාම ධර්මයන් නිසා මේ සතර මහා ධාතුන්ගෙන් ස්වභාවය ද අලුතෙන් නිර්මාණය කළේ. අතක් නැති කළා දෙකම නැති කළා කකුලක් කකුල් දෙකම නැති කළා හතරම නැති කළා ඇද කරලා නැද්ද ඒවල තියෙන්නේ අම්මයි තාත්තයි හොඳට ඉන්ද්‍රියන් සම්පූර්ණයි දරුවා අංග විකලයි දැකලා නැද්ද ඉන්නවද ඉන්නව හංගගෙන ඉන්නව ගෙදර පෙන්වන්නේ ලැච්චයි ලෝකෙට එමයි ඉන්නවා ලෝකේ එතකොට කවුද ඒක හැදුවේ අම්මයි තාත්තයි හදාගත්තද කවුද හැදුවේ ඒතර අම්මයි තාත්තයි මානසික විඳවනවනේ ජීවිතේ තියෙනකම්. කොහමද උනේ ඔක? පෙර භවයේ කාගේ හරි කවුරු හරි පුච්චලයකට ගැහුවා. එක කොන්ද කැඩෙන්න ගැහුවා. එක කකුලක් කැඩෙන්න ගැහුවා. එක අතක් කැඩෙන්න ගැහුවා. එහෙම වෙනවද නැත්? වෙනවා. ඒතර මේ භවයේ උපදිනකොටම එක කකුල නැහැ. එක අතක් නැහැ. ඒ කියන්නේ සතර මහා ධාතු කඩලා ඉවලා තියෙනවා. ඒ පෙර භවයේ සිතුවිල්ල, දේශ සහගත සිතුවිල්ලක් අතට ගත්ත පොල්ලක්, පොල්ලෙන් ගැහුවා, කැඩුවක් අකුලක්, කැඩුවක් අතක්. දැන් මේ භවයේ එනකොට මොකද වෙලා තියෙන්නේ? දැන් අර සිතුවිල්ල නෙමෙයිද මේක නිර්මාණය කළේ? එතන චේතන හම්බික්ක කම්මං වදාමි කිව්වේ. මහණෙනි මම චේතනාම කර්මය වශයෙන් පනවනවා. ඒතර කර්මය කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ල බලවත් වෙච්ච තැනනේ අතට ආයුධයක් ගත්තේ. ඒකෙන් වෙඩි තිබ්බා. පපුව විදගෙන ගියා. ඊගා භවයේ උපදිනකොට හાર્ට් එක දුර්වලයි යට හුස්ම ගන්න බෑ. සතියක් ඉන්න සතියෙන් මැරෙනවා. දැකලා නැත්. උපදිනකොටම මැරලා. ડોක්ටර්ස්ලා කියන මෙයාගේ හાર્ට් එක දුර්වලයි උප්පත්තියෙන්. කියලා නැද්ද එහෙම? ඇයි? ඇයි අර වෙඩි කියලා දුර්වල කරලා විනාශ කරන්නේ? එතකොට යාට ඉන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාත කුසලය යමෙක් කරනවා නම් එයා උපදින්න ඕනේ නිරේ manuss ලෝකයට આવත් අඩු වයසෙන් මැරෙනවා. දැන් හරිද? ඒතර පුජ්‍යලයක් මැරුණාද? තම මේ සතර මහා ධාතුන්ගේ heart එක කියන්නේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. ඒකේ කාලය තීරණය කළේ කවුද? ඒකේ හටගැන්ම තීරණය කළේ කවුද? ඒකේ පැවැත්ම තීරණය කළේ කවුද? ඒකේ විනාශය තීරණය කළේ කවුද? පෙර භවයේ චේතනාවවත් කර්මයයි. ඒ කර්මය කියන්නේ සිතුවිල්ලක්, සිතුවිල්ලට කියනවා නාම ධර්ම කියලා. සිත හා සිතවිලි කියන්නේ නාම ධර්ම. දැන් මේ පෙර භවයේ මේ නාම ධර්මයන් බලවත් වෙච්ච නාම ධර්මයන් වර්තමාන භවයේ මේ සතර මහා ධාතුවත් රූප ධර්මයට ප්‍රත්‍යද ප්‍රත්‍යය කියන උපකාරයි පිහිටයි. පුජ්‍යලයක් හැදුවේ නැහැ නේද? ආ පුජ්‍යලයක් ගැන කතා කරන්නේ. සත්‍යයක් ගැන කතා කරන්නේ. ජීවියක් ගැන කතා කරන්නේ. ඒ එහෙම දෙයක් ලෝකේ නැහැ. සම්මුතියෙන් දාගන්න. පුච්චලෙක් හැටියට, ජීවියෙක් හැටියට, කෙනෙක් හැටියට සම්මුති ලෝකේ. ඒකයි මම කිව්වේ ලෝකය දැනගන්න, පරමාර්ථය දැක ගන්න. ධර්මය අවබෝධ කරගන්න නම් ලෝකය දැනගන්න ඒ සම්මුති ලෝකේ ජීවත් වෙන්න මේ මගේ මහත්ය, මේ මගේ පුතුණුවන්, මේ මගේ දුවණිය, මේ මගේ මෑණියෝ, මේ මගේ පියාණන් සම්මුති ලෝකේ. හැබැයි මවකුත් නැහැ, පියකුත් නැහැ, ස්වාමියෙකුත් නැහැ, භාර්යාවකුත් නැහැ, දරුවෙකුත් නැහැ, දුවණියෙකුත් නැහැ, පුතුණු කෙනෙකුත් නැහැ. නාම රූප දෙකක් තියෙනවා. සිතක් හා සිතුවිලි තියෙනවා. ඒ අනුව සකස් වෙච්ච සතර මහා ධාතුන්ගේ හැඩයක් තියෙනවා. පිළිගන්නවද? තේරෙනවද මං කියන එක? ගැඹුරුයි ධාම. තේරුම් ගන්න උත්සාහ ගන්න. පුච්චලෙක් නෑ. අපේ සිතුවිලි විසින් නෙමෙයිද මේ රූප ධර්මයන් මෙහෙවන්නේ? වාඩි වෙන්න කිව්වේ සිත නෙමෙයිද? අද මේ දේශනාවට එන්න කිව්වේ සිත නෙමෙයිද? හැබැයි සිතට එන්න බෑ. ඒ සඳහා උපකාර කරගත්ත සතර මහා ධාතු ඒවා ශරීරය නැද්ද? සිතට එන්න බෑ. එහෙනම් දැන් සිත හා සිතවිලි හා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? පුජ්‍යලේ දාවේ. නෑ. දැන් දේශනාව අවසානයේ නැගිටින්නේ. නැගිටින්න කියන්නේ සිතයි. එළියට යන්න කියන්නේ සිත. ගෙදර යන්න කියන්නේ සිත. හැබැයි සිතට යන්න බෑ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ මේ සතර මහා දහත් සුද්දාෂ්ටක කලාපය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පෙර භවයේ සිත හා සිතුවිලි විසින් මේ ශරීරය නිර්මාණය කළාද? ඔව්. ඒක හැඩය නිර්මාණය කළාද? සතර මහා ධාතුන්ගේ හැඩය. පුච්චලයක් හදලා නැහැ. ඒක කාලය තීරණය කළාද? පැවැත්ම අවසානයේ තීරණය කළේ කවුද? පෙර භවයේ චේතනාවේවත් සිතවිල්ලේවත් ඒ නාම ධර්මයේ ඒ නාම ධර්මයේ සතර මහා ධාතු නැමැති රූප ධර්මයට ප්‍රත්‍යයයි. එතකොට හේතු බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. සියල්ල හේතුන්ගෙන් නිවන හැර අනිකුත් සියලුම දේ හටගන්නේ හේතුන්ගෙන්. එහෙනම් පෙර භවයේ සිතුවිලි හේතුන් නැද්ද මේ ශරීරයේ හැඩය හදන්නේ? හේතු වුණා. එතකොට පෙර භවයේ සිතුවිල්ල හැවත් චේතනා හැවත් කර්ම කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයටත් හේතුවක් තියෙනවා. ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. ඒ කර්ම වලටත් හේතුවක් තියෙනවා. කර්ම වලට හේතුව තමයි අවිද්‍යාව. නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනෝබෝධය නිසා අපි කර්ම කරනවා. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් ඒ කියන්නේ නාම ධර්මයක්. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කිව්වෙ මොකේද? චන්දරාගයට. චන්දරාගය කියන්නේ මොකක්ද? තණ්හාව. ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. එහෙනම් ඡන්ද රාගය කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ සිතුවිල්ලක්. තණ්හාව කොහෙද හැදෙන්නේ? පටන් ගන්නෙ කොහෙද? ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? සිතේ. සිතවිල්ලක් විතරයි. එතකොට මේ චන්දරාගය හේවත් තෘෂ්ණාව නැමැති සිතවිල්ල හේවත් ඒ නාම ධර්මයේ අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය අර චේතනා හේවත් කර්ම වලට උපකාර වෙනවා, ප්‍රත්‍ය වෙනවා. දැන් ඔන්න හේතු අහු වුණා අපිට. පෙරභවයේ හේතු කීයක්ද එතකොට? තණ්හාව පෙරභවයේ තිබ්බා. නැත්ද? පෙරභවයේ තණ්හාව තිබ්බා හින්දා තමයි මේ භවයට ආවේ. නැත්තම් පෙරභවයේ තණ්හාව සම්පූර්ණයෙන් සේකලා නම් මේ භවයට එනවද? හ්ම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාර ප්‍රවෘත්තියට එකම හේතුවයි තෘෂ්ණාව. 108 ආකාරයක් තියෙනවා තණ්හාවේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක අතීත වර්තමාන අනාගත. එතකොට තුන් වරක් තුන නමයයි. ඒක ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයෙන් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා නමරක් 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක 108ක් තියෙනවා. සිත හැසිරෙන ආකාර 108 ආකාරයක් තියෙනවා. මහණෙනි මෙන්න ඒ 108 ආකාරයේ නිවීමමයි නිවන. මේ 108 ආකාරයේ නිවීමමයි නිවන. දැන් අපිට ඕනේ මොකද්ද? සසර දෝනේ නිවනද? නිවන නේද ඕනේ. එහෙනම් නිවා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නිවන්නේ. තණ්හාවේ අවසානයේ නිවනයි. තණ්හාව අවසන් නැසෙ නිවෙනවා. තණ්හාව අවසන්නක් කන නිවෙනවා. එතකොට තණ්හාව කියන්නේ නාම ධර්මයක්, නිවෙන්නේ රූප ධර්මයක්. තණ්හාව අවසානං නාසය නිවෙනවා. නාසය කියන්නේ සුද්දාෂ්ටක කලාපයයි. ඒක නිවෙන්නේ නම් තණ්හාව නිවන්න ඕනේ. අයින් කරන්න ඕනේ. දිව කියන්නේ සතර මහා ධාතු. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය අයින් කළොත් නැවත දිවක් හටගන්නේ. ශරීරය කියන්නේ සතර මහා ධාතු, සුද්දාෂ්ටක කලාපේ ඒක සකස් කළේ තෘෂ්ණාව මූලික වෙලා තණ්හාව අවසන් නම් ශරීරය නිවෙනවා. මනසට ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් මනස ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව තණ්හා උඩ. අවිද්‍යාවයි තණ්හාවයි යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයා කර්ම කරනවා. කර්ම කරනවා නම් උප්පත්ති භවයක් හැදෙනවා. එයි කර්ම වලට විපාක විඳින්න ඕනේ. විපාක විඳින්න සකස් වෙන්නේ පුච්චලයක් නෙමේ සත්‍යයක් නෙමේ ජීවියෙක් නෙමේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැඩයයි හදන්නේ. දැන් චන්ද රාගේ හේවත් තණ්හාව කියන්නේ සිතුවිල්ලක්නේ. හොඳයි මේ සිතුවිල්ල අයින් කරොත් අවිද්‍යාව අවසන්. එතකොට ඒ නාම ධර්මය අවසන්. නාම ධර්මය නාම ධර්මයට උපකාර වෙනවා. ඒතර අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්ම නැමැති නාම ධර්මයට උපකාර වෙනවා. එතකොට අතීතේ හේතු කීයද? අතීතයේ තියෙන තණ්හාව එක හේතුවක්, අවිද්‍යාව එක හේතුවක්, කර්ම එක හේතුවක්. ඒ විතර නෙවෙයි තවත් හේතු 1500ක් තියෙනවා. පෙර භවයේ තිබ්බ හේතු 1500ක්. තවත් තියෙනවා හේතු 10ක්. එහෙම නැහැ. ඒ දස කුසල් හා දස අකුසල්. එතන 10යි 20ක් තියෙන එක. ඒතර දැන් මෙතන තණ්හාවයි අවිද්‍යාවයි කර්මයි. එතනත් තුනක් තියෙනවා. 1500 තවත් හේතු තියෙනවා. ඒ මොනවාද? කෙලස්. කෙලස් 1500ක් තියෙනවා. ඒ සියල්ලම හේතු මේ සංසාර ප්‍රවෘත්තියට. බුදුරජාණන් වහන්සේ අවසන් කළේ ඉස්සල්ලාම මොනවාද? කෙලස්. ක්ලේශ පරිණිර්වාණය. ඊට පස්සේ ස්කන්ධ පරිණිර්වාණය. ස්කන්ධ පංචකය හැදෙන්නෙම කෙලස් නිසා. ඒතොර කෙලස් කියන්නේ සිතුවිලි. ඒ සිතුවිලි වල බලවත් බව කෙලස්. සිතුවිලි වල බලවත් බව කර්ම. එහෙනම් කෙලස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා. විඳින කෙනෙක් නැහැ අර සතර මහා ධාතුන්ගේ හැඩය, ස්වභාවය, කාලය අවසානයේ තීරණය කරනවා. එහෙනම් නාමය නාමයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ තණ්හාව නැමැති නාම ධර්මය, අවිද්‍යාව නැමැති නාම ධර්මයට උපකාර වෙනවා. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය, කර්ම නැමැති නාම ධර්මයට උපකාර වෙනවා. ඒක සතර මහා ධාතුන්ගේ හැඩය හදනවා. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. ඒ සතර මහා ධාතු වසුද්දාෂ්ටක කලාපයයි ඒින් උපකන එකක් තමයි ශරීරය. දැන් ඒතොර ශරීරය මගේද? කාගේද? නිවැරදි වචනය තමයි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හේතුඵල න්‍යාය ඉදිරිපත් කරලා. යම් තැනක හේතුවක් හැදුවොත් ඵලයක් හට ගන්නවා. ඒක නවත්තන්න බෑ. හේතු අයින් කරොත් ඵලය හැදෙන්නේ නැහැ. හේතු අයින් කරොත්. දැන් උදාහරණයක් ගත්තොත් බීජ වපුරනවා අපි. ධාන්‍ය ගැට ගන්න. හොඳයි මේ බීජ කළු ගලක් උඩ තිබ්බොත් වතුරත් නැහැ ජලයත් නැතුව තිබ්බොත් එහෙම හැදෙනවද? හේතු අයින් කරොත් ඵල නැහැ. හේතු තිබ්බොත් වතුරක් තියෙනවා ජලයක් තියෙනවා නම් බීජ පැලවෙනවද? වතුරක් තියෙනවා පොළවක් තියෙනවා වතුරක් තියෙනවා. පැලවෙනවද? ඔව්. කළු ගලක් උඩ තිබ්බොත් එතන පොළවක් නැහැ. කළු ගල උඩ හැදෙන්නේ නැහැ බීජ. යම් බීජයක් හදන්න. එහෙනම් හේතු හැදුවොත් ඵල භුක්ති විඳින්න වෙනවා. හේතු අයින් කළොත් හේතු අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. ප්‍රධාන හේතුවයි තණ්හාව. samudāre satya. ශරීරය ඇති සැපට කියලාද හිතන්නේ. ශරීරය ඇති දුක්ඛාර සත්‍යයට. ඇයි මේ ශරීරය කැඩෙන්නේ නැද්ද? මේ සතර මහා ධාතුන් කැඩෙන්නේ නැද්ද? බිඳෙන්නේ නැද්ද? paludu වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එතකොට මේ සතර මහා ධාතුන්ගේ රෝගාබාධ එන්නේ නැද්ද? විවිධාකාරයේ රෝග. මේ කොරෝනා හැදෙන්නේ මේ සතර මහා ධාතුන්ට. ඔය ඉස්සෙල්ලා සූත්‍රය එකක් කිව්වා මම. කොරෝනා කියන්නේ වෛරස් එකක් නේ. විස බීජ. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ ඔය සුද්දාස්ත්‍රක කලාපේ පට වියාපෝ තිල්ච වායෝ. ඒකේ තියෙන තද ගතිය මේ ශරීරයට ඇතුල් වෙනවා. ඒතකොට ශරීරයේ තියෙන සතර මහා ධාතුන් දුර්වල නම් ඒ වෛරස් එකේ තියෙන බලවත් බවට ශරීරේ පෙනහළුවක් ක්‍රියා කරනවා. නැද්ද? හුස්ම ගන්න බෑ කියන්නේ එතකොට ඒකනේ. ඉස්සෙල්ලාම ඉන්නේ තේජෝ ධාතු. තේජෝ ධාතු කියන්නේ උණුසුමනේ. ඒකනේ අර මැෂින් එකක් නල්ලට තියලා බලන්න. ඇතුල් වෙන්න ඉස්සෙල්ලා උණ තියනවාද කියලා. ඒ තේජෝ ධාතු ඇතුල් වෙලා ඉස්සෙල්ලාම ශරීරයේ තියෙන උෂ්ණත්වය වැඩි කරනවා. ඒ වෛරස් එකේ තියෙන තේජෝ ධාතුව. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් ඊට පස්සේ ඒකේ තියෙන ආපෝ ගතිය, ඇලෙන ගතිය, දියර ගතිය මේකට ඇතුල් වුණා. සෙම හෙම්බිරිසාව. දැන් නාසයට අර කූරු දාලා බලනවා. පරීක්ෂා කරලා බලන්න. නියදි. හරිද? ඒතොර ඒකේ තියෙන ඒ වෛරස් එකේ තියෙන ආපෝ ධාතුව මේ ආපෝ ධාතුවත් එක්ක සම්බන්ධ කළා මේක වැඩි කළා. අර වෛරස් එකේ තියෙන තේජෝ ධාතුව මේකට ඇතුල්ලා ශරීරයේ තියෙන උණුසුම වැඩි කළා. උණ. දැන් හරිද? ඒතර වායෝ ධාතුව මේකට ඇතුල්ලා හුස්ම ගන්න බෑ. දානවා ICU එකට, මැෂින් එකට. හරිද? ඒතර ඒකේ තියෙන පටවි ධාතුව මේ ශරීරයට ඇතුල් වෙලා පෙනහළු අක්‍රිය කළා. දැන් ඒතර සතර මහා ධාතු සතර මහා ධාතුන්ට හානියක් නේද කලේ? පුජ්‍යලයකටද හැදුනේ කොරෝනා. හේවත් COVID-19. පුජ්‍යලයකට හැදුනද? අර සතර මහා ධාතු මේ සතර මහා ධාතු විකෘති කළාද? ඒතර මැරුණේ කවුද? පුජ්‍යරෙක් මැරුණෙත් නෑ. සිතට රැඳෙන්න බෑ. සතර මහා ධාතු විකෘති වෙච්ච තැන මනසට විඥාණයට සිතට මේ සතර සතර මහා ධාතු මත රැඳෙන්න බෑ. සිත වෙන අරමුණ අරමුණක් අරගෙන වෙන භවයකට සම්බන්ධ වෙනවා. ඒතර මලාද කවුරු හරි? පරිලව කියාද කවුරු හරි? නෑ. ඇයි? සතර මහා ධාතු සමව පවතිනකන් සිතට මේක රැඳෙන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න. කෙනෙකුට ඒ කියන්නේ මේ ශරීරයේ සතර මහා ධාතුන් විකෘතියක් ඇති වෙන්න ඕනේ සිතට බැහැර වෙන්න. නැත්තම් සිත බැහැර වෙන්නේ මේ සතර මහා ධාතු සමව පවතින තාක්කල් සිත මේකේ රැඳෙනවා. දැන් ඒකනේ බෙල්ලේ වැලදාගෙන සිතද හිර වෙන්නේ. සතර මහා ධාතු හිර කරන්නේ. ඒතර සතර මහා ධාතු හිර කරපුවාම මෙතනින් විකෘති සිත බහැරට යනවා. ඒතර පුජ්‍යලෙද්ද ගියේ. සත්‍යෙද්ද ගියේ. නෑ. එතකොට එහෙනම් මේ ස්වභාවය හැදුවෙත් සිතුවිලි විසින්. ඒ සිතුවිලි වලට කියව නාම ධර්ම කියලා. හදපු හැඩය ස්වභාවය රූප හේවත් සතර මහා ධාතු. එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න තමයි බණ කියන්නේත් වාඩිලා ඉන්නෙත්. උපකාරයෙන් උපන්න ධර්මතා ටිකක්. උපකාරයෙන් උපන්න ධර්මතා ටිකක්. මූල ධර්මතා ටිකක් තියෙනවා. තණ්හාවයි, අවිද්‍යාවයි, උපාදානයයි, කර්මයි. පෙරභවී. වර්තමානයේ ඒ සතර මහා ධාතුන්ගේ හැඩය හදලා එවලා තිනවා. කාලය තීරණය කරලා තියෙන්නේ ඒ සිතුවිලි අනුවයි, ඒ නාම ධර්මයන් අනුවයි. පැවැත්ම තීරණය කරලා තියෙන්නේ ඒ නාම ධර්මයන් අනුවයි සිත හැසිරිච්ච ආකාරයයි අවසානය තීරණය කරලා තියෙන්නේ කාටද තීරණය කරන්න පුළුවන් අවසානය දොස්තර මහත්තයට පුළුවන් ද තීරණය කරන්න දොස්තර මහත්තයට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ සීමාව අවසානයේ දොස්තර මහත්තයා කියනවා දැන් ගෙදර එක්ක යන්න ගෙදර එක්කන් ගිහිල්ලා එයා කැමති දෙයක් දෙන්න කන්න බොන්න දොස්තර මහත්තයා දන්නා තව දවස් කීපයක් ඇතුළත හැබැයි හරියට දිනේ කියන්නේ බෑනේ. එහෙනම් කවුද මේක තීරණය කළේ? පෙර භවයේ සිතුවිලි නෙමෙයිද? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යද? නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. තණ්හාව නැමැති නාම ධර්මය, අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය, කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ කර්ම නැමැති නාම ධර්මයන් මේ රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. උපකාරයි. සකස් කළ දුන්නේ පුච්චලයක් නෙමෙයි, සත්වයක් නෙමෙයි, ජීවියෙක් නෙමෙයි නාම රූප දෙකේ ක්‍රියාවලියක් සිත හා සිතුවිලි තියෙනවා දැන් විඥානය තියෙනවනේ නැද්ද විඥානය නාම රූප දෙකක් නැද්ද විඳිනවා හඳුනා ගන්නවා සිත බලවත් වෙනවා එවැනි ස්වභාවයක් නැද්ද තියෙනවා එනා ඒත් නාම ධර්ම ආයතන හයක් නැද්ද පහක් රූප ඇස කන නාසය, දිව ශරීරය, පහම රූප හේවත් සතර මහා ධාතු. ආයතන හයක් තියෙනවා මනස අනිත් එක. ඒ හයට ඒ හයට ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැති. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා ඒ හයට. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් නැද්ද? එච්චර තමයි තියෙන්නේ. දැන් නාම රූප දෙකක් නේද තියෙන්නේ? විඥානීය නාම. නාම රූප දෙක නාම රූප. ආයතන හයෙන් පහක් රූප, මන ආයතනේ නාම. ස්පර්ශ හයම නාම වේදනා හයම නාම දැන් පුජ්‍යලෙද්ද ඉන්නේ බණ කියන්නේ පුජ්‍යලෙද්ද වාඩි වෙලා ඉන්නේ පුජ්‍යලෙද්ද නෑ පුජ්‍යලෙ හොයන්න එපා පුජ්‍යලෙකට වෙන දෙයක් ගැන හොයන්නත් එපා ධර්මය අවබෝධ වෙන්නේ අපි පුජ්‍යලෙකට වෙන දෙයක් ගැන කතා කරනවා පුජ්‍යලෙකට වෙන දෙයක් ගැන හොයනවා එතන තමයි අපට වැරදුනේ ඒ තමයි දික්ටි කියලා කියන්නේ දික්ටි කියන්නේ වැරදියට දකිනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තිය හොයන්න, පැවැත්ම හොයන්න. නාම රූප දෙකට වෙන්නේ මොනවද? සකස් වෙන්නේ කොහොමද? එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක් තියෙනවා. හේතු කිව්වේ මූල ධර්ම, ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම, ඒයින් උපන් ධර්මයක් තමයි මේ ශරීරය කියන්නේ. දැන් තේරෙනවද? හැබැයි අපි අපිට මේකේ තියෙනවා චන්ද රාගයක්. තියෙනව නේද චන්ද රාගයක්? තියෙනවද නැද්ද? ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ එලිලා. බාහිර දේවල් වලට තියෙන ඡන්ද රාගය එච්චර ගැටලුවක් නැහැ. ඒක අයින් කරගන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන ඡන්ද රාගය හින්දා නැවත නැවත සසරට වැටෙන්නේ. මේ සතර මහා ධාතුවේවත් ඒ සිතුවිලි වලට තියෙන ඡන්ද රාගය හින්දා නැවත නැවත සසරට එනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත හා සිතුවිලි වලට හා මේ සතර මහා ධාතුන්ට තියෙන ඡන්ද රාගය අයින් කරගන්න. පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා එකක් අහලා තියෙනවද? පංච උපාදානස්කන්ධා මහණෙනි දුක නම් පංච උපාදානස්කන්ධේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඒතර රූපේ කියන්නේ සත්‍යයක් නෙමෙයි. සතර මහා ධාතු. වේදනා කියන්නේ සිතුවිල්ලක් විතරයි. සංඥා කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක්. සංස්කාර කියන්නේ සිතවිල්ලක් විතරයි. නාම ධර්මයක් විඥාන කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවයක්. වේදනා සංඥා සංස්කාර දැනගන්නේ විඥානෙ. රූපය ගැන දැනගන්නේ විඥානෙ. එහෙනම් නාම රූප දෙකක් නේද තියෙන්නේ. දැන් අපි නාම රූප පරිච්ඡේදය පිළිබඳ හොඳට දැනගෙන දේශනා රාශියක දැන් කියන්නේ හේතුඵල. මොකද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. ආත්මයක් තියෙනවා කියලා කතා කරුවොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. ආත්මයක් නැහැ කිව්වොත් උච්චේ දිට්ඨියට වැටෙනවා. කාශ්‍යප කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දුක තමා විසින් ඇති කරන දෙයක්ද? එහෙම නෙමෙයි. එහෙනම් දුක අනුන් විසින් ඇති කරන දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක කියන එක තමනොත් අනුනුත් එකතු වෙලා ඇති කරන දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක තමනුත් අනුනුත් එකතු වෙලා ඇති කරන්නේ නැත්නම් ඉබේ හටගන්න එකක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුකයි කියලා දෙයක් නැද්ද? නෑ දුකක් තියෙනවම. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? ඔබ වහන්සේ දුක දකින්නේ නැද්ද? කාශ්‍යප මම දුක දන්නවා. මම දුක දකිනවා. එහෙනම් මට දේශනා කරන්නකෝ. කාශ්‍යප ජාතිපච්චය ජරා මරණ. හරිද? ජාතිය කියන්නේ පහළ වුණා, සකස් වුණා, හටගත්තා. එතන තියෙනවා දිරීම, බිඳීම, කැඩීම, paludu වීම, විපරිණාමය, මරණය. ඉපදුණු හින්දා නෙමෙයිද මරණය? කොහොමද ඒක දැනගන්නේ? උපැන්න සාතික අනිත් පැත්ත හරවලා බලන්න. බුද්ධියෙන් බලන්න. දැන් උපැන්න සහතිකෙක් ගත්ත ඉපදුනහම අර ආයතනෙට ගිහිලා දරුවෙක් ඉපදුනා කියලා උපැන්න සහතිකයක් ගත්තා. ඔක අනිත් පැත්ත හරවලා බලන්න. මරණ සහතිකේ තියෙන්නේ. නැද්ද? මරණ සහතිකේ ගන්න යන්නේ. හැබැයි මැරුණාම ගිහිලා ආයතනෙට යන. ගිහිලා කියන ආවලා මැරුණා. බුද්ධියෙන් බලන්න උපැන්න සහතිකේ අනිත් පැත්තේ තියෙන්නේ. මරණ සහතිකේ. ඉපදුනොත් නේද මැරෙන්නේ. ඒ නිසා තමයි ජාතිපච්චය ජරා මරණ දිරන්නේ බිඳින්නේ paludu වෙන්නේ කැඩෙන්නේ විනාශ වෙන්නේ අතුරුදහන් වෙන්නේ හටගැන්ම නිසාම නෙමෙයිද? එහෙනම් දුක තමන් විසින් ඇති කරනවද? අනුන් විසින් නැති කරනවද? තමනුයි අනුනුයි දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරන දෙයක්ද දුක? නෑ. එහෙනම් දුක ඉබේ හටගන්න එකක්ද? ඒත් නෑ. එහෙනම් දුකයි කියලා දෙයක් තියෙනවද? තියෙනවනේ. ඇයි? ශරීරයේ විපරිණාමයක් නැද්ද? සතර මහා ධාතුන්ගේ විපරිණාමයක් නැද්ද? වෙනස් වෙන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන්න ආකාරයක්, පෙරලන ස්වභාවයක් නැද්ද? ඕකේ. ව්‍යාධි හේවත් ලෙඩ රෝග නැද්ද? සනයක් සනයක් පාසා ඉපද බිදෙන්නේ නැද්ද? ඔය ශරීරය නිසා ශෝක වෙන්නේ නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? හඩන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? දුක්ඛ දෝමනස්යන් එන්නේ නැද්ද? එනවද නැද්ද? ඒවා හොඳද? සැපද? හටගැන්ම හින්දා නෙමෙයි දේ දුක. හොඳයි හටගත්තේ නැත්තම් දුක අවසන්. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. හටගත්තා නම් යම් තැනක් එතන සසර සසර දුකයි යම් තැනක් හට නොගත්තද එතන නිවුණ එතන සැපයි. නිබ්බාණං පරමං සුඛං. එහෙනම් අපි ශරීරයට අපේ චන්දරාගය තියෙනවද? තියෙනවා. එක කොටසක්වත් මේකෙන් අයින් වෙනවට කැමති නැහැ. හැබැයි අපි දන්නවා මේක දුකයි කියන එක හොඳටම දන්නවා. අනිත් එක පිළිකුල් කියලා දන්නවා අපි මේ කොටස් ටික. මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය පිළිකුල් කියලා දන්නවා. හැබැයි ඒත් අපි අල්ලගෙන ඉන්නේ. කොච්චර වෙන පිළිකුල් කියලා දන්නවා. මේ ශරීරයේ කෙල සැම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා පිරිසිදුද අපිරිසිදුද? කෙස් ලොම් නිය දත් සම් පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදුයි. පිළිකුල්ද නැද්ද? පිළිකුල්. හැබැයි පිළිකුල් වුණත් ආසාවෙන් පරිහරණය කරනවා. නැද්ද? ආසාවෙන් පරිහරණය කරන්නේ. මෙන්න බලන්න. සමහර අය කියනවා අනේ හාමුදුරනේ අපි නම් දැන් මේ පිළිකුල් ස්වභාවය හොඳට තේරලා තියෙන මේකේ නම් වැඩක් නැහැ කියලා. දැන් මම එක දවසක් ඇහුවා උපාසකම්මගේ උපාසකම්මේ දැන් දත් වැටෙනවනේ. දත් හැලෙනවනේ. හොඳයි. දැන් දත් ටික හොඳට තියෙනවා. දැන් ඉස්සරහා දතක් හෙල වෙනවා. දැන් කන්නඩිය ගාවට ගිහිල්ලා පොඩ්ඩක් හොලවල බැලුවා දත ගැලවිලා අතට ආවා. මං ඇහුවා උපාසකම්ම දැන් සතුටුද දුක් වෙනවද කියලා. අයියෝ එහෙනම් දුක් වෙනවනේ. දැන් බලන්න කිව්වා පිළිකුල් බව හොඳටම තේරුම් අරගෙන ඉන්නේ කිව්වා. ඉතින් දත දැන් පිළිකුල්නේ. ඉතින් එහෙනම් මේක අයින් වුණාම සතුටු වෙන්න බෑ. දැන් දත හැලුනහම සතුටු වෙන්න ඕනේ. ඇයි මේක පිළිකුල් එකක් නේ? සත්‍ය වශයෙන් පිළිකුල්. ඇයි පිළිකුල් කියන්නේ? දතක් හොද්ද එහෙම තිබ්බොත් මොකද වෙන්නේ? ආ කානුවටම හලන මුළු හොද්දම හලන්න වෙනවා. පිළිකුල් හින්දා නෙමෙයිද? හැබැයි කටේ තියෙනකොට ලස්සනයි. එහෙනම් ඒක අර කන්නඩිය ගාවට ගිහිල්ලා හොලවල බැලුවා ගැලවිලා අතට ආවා. සතුට වෙන එක්කෙනා කියන්න බෑ කවුද කියලා. හැබැයි කියන පිළිකුල්ලු. ඉතින් පිළිකුල් නම් ඒක අයින් වුණාම සතුටු වෙන්න එපේ. ඇයි මගේ ශරීරේ පිළිකුල් දියා මං නිකම් අයින් වුණා කියලා. සතුට වෙනවා දුක් වෙනවා. දැන් අල්ලගෙන නේද ඉන්නේ. කොච්චර පිළිකුල් වුණත්, කොච්චර අප්‍රිය වුණත්, කොච්චර අකමැති වුණත් අල්ලගෙන නෙමෙයි දින්නේ. අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඒ අල්ලගෙන ඉන්නවට තථාගතයන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධ. උපාදානේ පහම අල්ලගෙන ඉන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් දුක විඳින්න. එහෙනම් උපාදානය අතහරින්න. උපාදානය කියන්නේ සිතුවිල්ල හේවත් නාම ධර්මයක්. ඒතරේ නාම ධර්මය අතහැරියා නම් ආයි හටගැන්මක් නැහැ. ඒ තමයි නිවන. අපි අල්ලගෙන නේද ඉන්නේ. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ඔක්කොම ටික අල්ලගෙන ඉන්නේ. සෑම කොටසක්ම අල්ලගෙන ඉන්නේ. බාහිර දේවල් පිළිබඳව ආසාව අතහරින්න පුළුවන් ගැටලුවක් නැහැ. අපි දන්නවා ඔය ඔක්කොම තියලා යන්න වෙනවා කියලා. කොයි වෙලේ හරි. එක ෆස්ට් ඇටැක් එකෙන් යන්න වෙනවා. heart attack පළවෙනි එකාවද ඔක්කොම තියලා යන්න වෙනවා. හැබැයි මේ ශරීරය අතහැරලා නැහැ. මේක අල්ලගෙන තියෙන්නේ. මේකෙන් මෙච්චර දවසක් වින්දා. කණෙන් වින්දේ නැද්ද? එහෙන් වින්දේ නැද්ද? කණෙන් වින්දා මිහිරි ශබ්ද ඇහුවා. මිහිරි ශබ්ද අහලා ඒ අනුව මනසේ ලකුණු දාගත්තා. ඒ හඬ හරිය මිහිරි නම් ලස්සන නම් ලකුණු දාගත්තා ඒ අනුව මනසේ. ඒ හඬ තරමක් මිහිරි නම් ඒ අනුව මනසේ ලකුණු දාගත්තා. ඒ හඬ යන්තම් පොඩ්ඩක් මිහිරි නම් ඒ අනුව මනසේ ලකුණු දාගත්තා. ඒ අනුව නැවත නැවත හොයන්නේ නැද්ද? නැවත නැවත. ඒ ආස්වාදේ වින්දේ නැද්ද? අදත් විඳින්නේ නැද්ද ඒ ආසාව? හෙටත් ගිහිල්ලා විඳිනවා. ආස්වාදේ විඳිනවා කණෙන්. එහෙනොත් විඳිනවා. ඒ අනුව විතර්ක කරන්නේ නැද්ද? ਵਿਚාර කරන්නේ නැද්ද? ඔව්. විතර්ක කරනවා, කල්පනා කරනවා, විචාර කියන්නේ සොයා බලනවා. පිටරට ඉන්නවා නම් ඥාතියට ඥාතියට කියන මට හොඳ සෙටප් එකක් එවන්නකෝ. එනකොට අරන් එන්නකෝ මට එකක්. මොකටද? අර ගේ ඇතුලේ දාලා ඩුම් ඩුම් ගාන සද්ද ඇහෙන්නේ. ජනෙල් දොරවල් හෙලවෙන්නේ. කන පිනවන්න නෙමෙයිද? රූපවාහිනිය බලාගෙන ඉන්නවා රූප පිළිබඳව ඇස පිනවනවා දෙබස් අහලා කන පිනවන්නේ නැද්ද? ඒ ආස්වාදේ විඳින්නේ නැද්ද? සිතේ නෙමෙයි දේ සිතුවිලි ගොඩ නැගින්නේ. ඒ ආස්වාදයේ පිළිබඳව නැවත නැවත ਵਿਚාර කරන්නේ නැද්ද? ඔකේ ඊටු කොටස හිට බලන්න ඕනේ කොහොම හරි. ඒ වෙලාවට බල බල ඉන්න වෙලාවට විදුලි බලය අක්‍රිය වෙනවා. පවර් කට් දැන් මේ දැන් ඉවරයි. විදුලි බලය අක්‍රිය වෙච්ච ගමන් විදුලි බලේ ඉන්න ඔක්කොටම බයිනවා. විදුලි බල මණ්ඩලේ ඉන්න ඔක්කොටම බයිනවා. නැද්ද? එහෙනම් අල්ලගෙන නැද්ද? ඒ පිළිබඳව විතර්ක නැද්ද? ਵਿਚාර නැද්ද? කල්පනා කරනවා සොයා බලනවා. මහණෙනි ඔය වෙලාවට මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. එකක් අටමහා නිරය නැත්නම් තිරිසන් ලෝකය. දැන් ඒ වෙලාවට මරණය වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? මරණයට වෙලාවක් තියෙනවද? ඇයි? ආස්වාදය සිතේ තියෙන්නේ. එතකොට ආස්වාදය කියන්නේ සිතුවිල්ල. දැන් සිතුවිල්ල ඊගාවට උපකාර කරනවා പ്രേත ලෝකේ රූප ටිකක් හදන්න. සතර අපාය රූප ටිකක් හදන්න. ඒ උපාදානය ඒවත් තෘෂ්ණාව හින්දා නෙමෙයිද? ඒකට හොඳ උපමාවක් මම ඔයිට කලින් උච්චුවා. බුදුරජාණන් වහන්සේ කිව්වා මහණෙනි මේ සත්‍ය පෘථග්ජන සත්‍ය. එතකොට මේ විතක්ක ਵਿਚාර තුළ වැඩෙන්නේ චන්ද රාගය නෙමෙයිද? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. නැවත නැවත කැමැත්තෙන් ඇලෙනව නේද? එතකොට වැඩෙන්නේ චන්ද රාගයයි. එතකොට චන්ද රාගය වැඩුණොත් ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් එක්ක වටමහා නිරය, එක්ක තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. මොකක්ද? මොකද්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ? ගල්ලින්නක් රතු පාට වෙනකන් රත් කරන්නේ. ගිනියම් වෙන්නේ. ගිනි දැල් සහිත රතු පාට වෙනකන් රත් කරාම අර කම්මලේ දාලා රත් කරනවා. ඒකෙන් කන හරගන්නේ කිරෙඩිය හොඳයි කිව්වා. එයි. ශබ්ද හඬ බෑ ඊට පස්සේ. ඊට පස්සේ ආස්වාදේ විඳින්න බෑ. ඊට පස්සේ මනසේ ලකුණු දාගන්න බෑ ඒවා. ඊට පස්සේ ඒවා විතර්ක කරන්න බෑ, ਵਿਚාර කරන්න බෑ. චන්දරාගේ වැඩින්නේ. තේරෙනවද? මේ බලන්න බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ. තථාගතයන් වහන්සේම ප්‍රකාශ කළේ මහණෙනි මම මේ දෝෂය දැකලා මෙසේ මෙහෙම කියන්නේ. අටමහා නිරේ ඊට වැඩිය දුක්. තිරිසන් ලෝකේ ඊට වැඩිය දුක්. ඒ නිසයි මම මෙහෙම කියන්නේ කිව්වා. එහෙනම් ඒ සිතුවිලි අපිව දැන් මේ ශරීරේ ඒ සිතුවිලි මේ ශරීරය නිර්මාණය කළාද? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයද? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එක එකම ධර්මතාවයක් තියෙන අයින් කරන්න. චතුරාර්ය සත්‍ය. එහෙනම් මේ ශරීරය ඇති දුක්ඛාරය සත්‍යයට නෙමෙයිද? දුකට නෙමෙයිද මේ ශරීරය ඇති? මේ සතර මහා ධාතු හේවත් මේ ශරීරය ඇති දුක්ඛාරය සත්‍යයට. එහෙනම් අපි දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? චන්දරාගය අයින් කරන්න. චන්දරාගය කිව්වේ තණ්හාව. තණ්හාව කිව්වේ samudāri සත්‍යය. එතකොට බලන්නකො අපි මේක දුක කියන කාර්ය සත්‍යයක් කියලා අවබෝධ කරගත්තා නම් තේරුම් ගත්තා නම් වටහා ගත්තා නම් අපි චතුරාර්ය සත්‍යයෙන් එක ධර්මයක් අවබෝධ කරලා එහෙනම් මේක නොපැවැත්ම සඳහා අපි අයින් කරන්න ඕනේ චන්දරාගය හේවත් තණ්හාව කියන එක අපි අවබෝධ කරගත්තා නම් samudāri සත්‍යයත් අපි අවබෝධ කළා නැද්ද? අවබෝධ කරලා ඉන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න තියෙන මේක අයින් කරන්න ඕනේ. අයින් කළාම මොකක්ද ඉතුරු වෙන්නේ? Nirodheවත් නිවනයි. ඒ Nirodhari සත්‍යයි. එතනට ආපු ආකාරය පොඩ්ඩක් මෙනෙහි කරන්න. සීලයක පිහිට වාඩි වෙලා. තන්පත් වූ සිතින් බණ ඇහුවා. සත්‍ය අවබෝධ කරන්න කිට්ටා. හරිද? ඒ ප්‍රඥාවයි. තේරුණාද කියපේ. කාලය අවසන් වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍යය තියෙනවා. මේ පැවැත්ම නිවැරදිව දකින්න චතුරාර්ය සත්‍ය ඔය පැවැත්ම තුළ පෙන්නවා ලස්සන්ට පෙන්නවා. ඒක අවබෝධ කරගන්න. ඒකට වැඩි කාලයක් යන්නේ හැබැයි ඒ සඳහා එකම ධර්මතාවයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ ආස්වාද විඳලා ඒ අනුව ලකුණු දාගෙන ඒ අනුව විතර්ක ਵਿਚාර කරනවට වඩා හොඳ නැද්ද සතර සතිපට්ඨානය තුල සිත තිබ්බොත් සතර සතිපට්ඨානය සිහි කර කර ඉන්න වෙලාවට ඒව මෙනෙහි කර කර ඉන්න වෙලාවට මායාවට ගැටලුවක් නැහැ නේද? අරව අර ඉන්ද්‍රියන්ගේ ආස්වාද විඳ විඳ ඉන්න අවස්ථාවේදී මායාවත් මොකද වෙන්නේ? ආ ඒකයි මේකේ තියෙන භයංකාරත්වය. ඒ නිසා ඒක තේරුම් අරගන්න, තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය ඉදිරියේදී තව ඉදිරියේදී හොඳට පැහැදිලි කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ උත්සාහය මතයි තියෙන්නේ. තමන්ගේ මානසික මට්ටම අනුවයි තියෙන්නේ. ඔයත්තන්ගේ සියලු දෙනාගේ මානසික මට්ටම හොඳයි. ඒ හොඳින්ද තමයි අදාවි බනහන්න නැත්තම් එන්නේ. තේරෙනවද? ඔයත් කල්පනා කරනවා, ඔයත් හිතනවා මේ ධහම මම කොහොම හරි අවබෝධ කරන්න ඕන කියන. ඒ නිසා මේ විශාල මුදලක් වැය කළා මේ ඇවිල්ලා මේ විදියට අහන්නේ. එහෙනම් ඒ වැයම අතහරින්නේ නැතු, ඒ උත්සාහය අතහරින්නේ නැතු දිගටම අරන් යන්න. සතර සතිපට්ඨානය තුල සිත තියන්න. සති කිව්වේ සිහියට, ප ဋ ාණ කිව්වා පිහිටුවට. හතරක් තුල විතරක් තියන්න. කාය, වේදනා, චිත්ත, ධම්ම. කාය කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒ හතර තුල විතරක් සිත තියන්න අනිත්‍යයෙන් වැඩන්නේ. අනිත් ධර්මයන් මෙනෙහි කරන්න ගියොත් අපි දන්නේම නැතුව අපි වැරදි තැන් වලට වැටෙනවා. තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, නිරේට යනවා. හොඳයි. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජ cetu